1982 පස්වන මාස 7 වන දිනදී නීතිරිගල නිස්සරණ වන සෙනසුනේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලදී. දේශනාවේ මාතෘකාව මහා සලායතනික සූත්‍රයයි.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 බුදුරජාණන් වහන්සේ කරන කාය සම්බන්ධ කරන සතියේ මොනින් පවත්වාගෙන යනව අවස්ථාවේ යහපත් මාර්ගයේ වෙනම ඒ ආයතන කාය සම්බන්ධ කරගෙන ครับ කළා දේශනා. මේක මේ කරුණික ඇතුලේ කියන දේවා කාර්යයක් තියෙනවා මේ යෝගාවචර පිළිස අප කෙනෙක් හොයාගෙන có đến có đến các thứ thông phát sạch nghe khó một cô nữa như sao các quán đủ quán các của ít cha nhà kia là mẹ các của thế cơ khó một cô nữa như là à ba là bạn nào các trong phát sạch còn bạn nào nó đặt nào යමෙන් චක්කෝ සම්පද පඤ්චාව පටිති වේදේසන්තු සංවාදු සංවා ආලෝකවසකම් සංඛ්‍යාදානං ආපස්ස මේ චක්කෝ සම්පදේ නිකාදි වෙන්නා වූ වේදනා දුක් වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන මේ වේදනාවත් ඒකකට හැටියට නොදන්නා වූ මුඛ්‍යයා චක්කුස්මින් සාරජ්‍යති චක්කුෙහි ඇලේ සංඛාවතේ ඇලේ ගැනීම වශයෙන් ඇලේ රූපේසු සාරජ්‍යති රූපාරම්භණයන්හි ඇලේ නැදේ චක්කු විඥානේ සාරජ්‍යති චක්කු විඥානේහි චක්කු විඥාන කියන දෙකෙහි ඇයි චක්කු සංස්කස්සේ කාරණය චක්කු සංස්කස්සයේහි ඇයි යවන චක්කු සංස්කස්ස පච්චා උපනිද වේදේස සම්මාද සම්මාද කොමද සම්මා සස්මින් විසරණය මේ චක්කු සංස්කස්සේ නිසාර වෙන්නා වූ වේදනාවක් නැත්නම් වේදනාව කොටසක් නැත්නම් සුඛ දුක්ඛේ කවදේ එහි ඇයි එතකොට මේක එක කොටසක් සාමාන්‍යයෙන් ප්‍රත්‍යඥ කුජලයා ජීවනදී කුජලයාගේ අත්‍යයලිය ප්‍රකාශ යක්ඛවා යක්ඛා භූතවතේ දන්නේ නැහැ යක්ඛා භූතවතේ දන්නේ නැහැ කියන්නේ සත්‍යයේ සත්‍යයේ නියමන්තමට තේරුම් අරගෙන හිටියේ නෑ සත්‍යෝ කියන්නේ බොහොම වටිනා එකක්. මේ රත්තර වලින් හදා ඔක්කේ බක්කේදී වැඩි කුලියක් වාගේ වටිනා දෙයක් මේ කියලා ආසා උපදින කාරණේ දාපු. ඒ පුජ්‍යලයා යථා භූතවරයෙක් දැක්කේ නෑ. එනිසා ඒකට හමුවන්නා වූ රූපය ගැන යථා භූත ඥානයක් ඇති වුණේ නෑ. එතකොට යථා භූතව දැනීම ඇති වුණේ නැහැ. ඒ නිසාම යථා භූත වශයෙන් හරි හැටියට දැකීමකුත් නැහැ. දැනීමයි දැකීමයි කියන අවස්ථා දෙකක්. ඥානද දස්ස ඥානද දැනීම දර්ශන දර්ශනය දැකීම. මුලින් ඥානණය ඇති වෙන්න ඕන. ඊළඟට ඒක අනුව ඒක උදව දර්ශනය ඇති වෙනවා. මේ දෙකම නෑ මේ කුජරයා. ඔබක් සම්බන්ධවද ඇහැ සම්බන්ධ. ඒ ඇහැට අරමුණ අරමුණ වන්නා වූ රූපය ගැන ඒ විදිහට නියමාන්දමේ තේරුමක් ඔහුට යකා වූ විඥානය මොහොතට දැන් මේ නවවන රූපය කුමාරිනා එක යහපත් එක මොද එක මොකකාද අධ්‍යාගත මොනවාක එක එතකොට සෝක සෝක නිත්‍ය සෝක සෝක කියන කොයි විදිහට මේක කරකවන මේ වගේ විදිහට දැනගත්තා ඒ විදිහටම කපිනෝ ඒක මොකක්ද මනෝන රූපය එකපාරක් නෙවෙයි මේ දෙක එකතු වෙනකොට චක්කු විඥානය ඇති වෙනවා චක්කු විඥානය ඇති වෙන හැටි මේ අතු රන්ව ඇති කියන්නේ චක්කු ප්‍රසාද චක්කු ප්‍රසාදේ ඇහි පැහැදිලි ගැටි එකට ප්‍රසාදේ ප්‍රසාද රූපේ මේ ප්‍රසාද භූතයට ඉදිරිපත් දුනහම යම් කිසි භූතයක් ඒ ආපාදක දුනයි කියලා කියන්නේ. රූපේ ආපාදක දුන. චක්කෝට රූපේ ආපාදක චක්කෝට රූපේ ආපාදගත වෙච්ච අවස්ථාවේදී චක්කු විඥානයේ පහළ වෙනවා. චක්කු විඥානයේ පහළ වෙන්නේ කෙසේද? අර ඇහැට got it අරමුණ සම්බන්ධ කරගෙන විඥානයේ පහළ වුණාම ඒ විඥානය සම්බන්ධ කරගෙන මේ පස්ස තියෙන ඉස්තාවේ ධායිතික ගුණය අහර. තවත් මේකට දෙහාට පහළ වෙන දේවල් තියෙනවා මේ ඉතල ඒව සම්බන්ධ කරලා බැලුවේ නැහැ. සංඥාව පහළ වෙනවා. වේදනාව පහළ වෙන බව. ඒ වේදනාව පහළ වෙන්නේ ඒ වේදනාව පහළ වීම සම්බන්ධව කරු කීපයක් මතු කරගයි වේදනාව පහළ වෙන බව මතක් කරගන්න. යකිදල් චක්කු සංකස්ස පංචා උප්පජ්ජේ වේදේතම් සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සංඛා පචාරකප්ප. ඒ චක්කු සංකස්සේ නිසා වේදනාවක් ඇති මේ වේදනාව කිව්වහම මේ භාවනා කරන උදවිය ඇත්ත දන්නවා මේ වේදනාව කියන්නේ පිළිදීමම නෙවෙයි. සැපම නෙවෙයි. වේදනාව කියන්නේ වේදනාව කියන්නේ විදීම. වින්දනය. වේදනාව කියන්නේ වින්දනය. ඒ වින්දනය සාමාන්‍ය සුණු ස්වභාවයෙන් හිතේ පවතින අරමුණ එලියරගත්තා ඊළඟට තීරණය කරගත්තා ඊළඟට පස්සේ රැඳුණා ඊළඟට මේක සම්බන්ධව විදීමක් ඇති කරගත්තා පස්සේ නිසා පස්සේ සම්බන්ධ කරගෙන මේ විදීම ඇති පස්සේ නැත්නම් විදීමක් ඇති වෙන්නේ නැහැ මේ වේදනාව මේ වේදනාව ළඟට එනකොට හොඳට පරිසම් වෙනවා අර සංකප්පසියාවා ඒ තරම් පරිසමන දෙයක් නෑ වේදනාව ඇති වෙනව අවස්ථාවේදී වේදනාව කියන චෛතසික ඇති වෙච්ච අවස්ථාවේදී පරිසම් වෙන්න ඕන පරිසම් වෙන්න ඕනේ කියන්නේ සතිය යෝනිසෝ මනසිකාරී යොදා එතෙන්දී ප්‍රමාද වුණොත් වේදීමකට වැටෙනවා මේක ආපතේ කලියුතු කාරණය මේ නිවන් මඟ ඇහෙන පැත්තයි මුලින් දේශනා කරන්නේ මේ විදිහට මේ හස්තය තේරුම් කරගත්තේ නැත් වේදනාව නියමවට තේරුම් කරගත්තේ වේදනාව නියමවට තේරුම් ගත්තේ නැති නිසා සිතෙන්නේ කොහොමද කියන එක මෙතන හෙඩි කරේ නැහැ ඊළඟ කොට කතායි ඒක උගන්න සංස්කාරජනේ ලෝකේ සාරජනේ විඥානයේ කාරණේ චක්කුසංකප්පේ කාරණේ චක්කු සංකප්පේ කාරණේ යමෙන් චක්කු සංකප්පේ උපදින වේනේ චක්කුසං මාදුක්ඛං මාදුක්ඛං චක්කේ කාරණේ මෙන්න මේ කොටස් වල චක්කෝ ගැන ආසා කරනවා ඒකට අනුකූල රූපේ ගැන ආසා ඇති කරගන්නවා ඒක ඒ සංකප්ප ඇති කරගත්ත විඥානයට ආසාව ඇති කරගන්නවා ඊළඟට චක්කු සංස්කන්ධයට ආකාර ඇති කර ගන්නවා ඊළඟට වේදනාවට ආකාර කරනවා සාරජ්‍යති ඇලේ මොකද මේ ඇලෙන්නේ කවුරුත් මේ නොදැනවද මේ මෙන්න මේ සංස්කාරයේ මේ දිගට ගමන් කරන පුද්ගලයා ඒවාම බහුරාගත පුද්ගලයා ඇලෙන්නේ අපරාගත මේ විදිහට ඇලෙන්නේ ඒ ඇලීමට හේතුව අර කාලෙන් කියපු විදිහට අර වේදනාවෙනි කර්ෂණය වෙච්ච එක. වේදනාව කියන්නේ අරමුණ සමන්ත අරමුණ. සමන්ත අරමුණ අරමුණ රමේ අවස්ථාවේදීම පස්සේ ඇති වුණා පස්සේ එකම වේදනාව ඇති වෙනවා. මේ වේදනාව ඇති වෙන අවස්ථාවේදී සතිය ගන්නවා. මේ වේදනාව කාලකයි වේදනා සංඥා සංහා වේදනා වේදනා සංහා වෙති වෙන්නේ ඉඳ තියෙනවා ඒ නිසා මොකක් හරි කම් වෙන්න ඕනේ කියලා කල්පනා කරන කාරියත් තියෙන කල්පනා උනේ නැහැ. යතහ භූත වේදනාව තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තේ නැහැ දැක්කේ. ඒ නිසා මේ කුජලයා මේ අරමුණ වල ජාත ඕක ඉදිරිපත් වෙන අර රූපාරම්මණය එතකොට චක්කු විඥානයේ චක්කු සංපස්සේ චක්කු සංපස්ස වේදනාව කියන මේ හැම දැනම හැදෙනවා මේ විදිහට ඇලීමට හේතු වුණේ අන්නතන පරිසංවේද එකක් අනිත් එක මේවා සම්බන්ධව තේරුමක් තිබුණේ නැහැ යථා භූත ඥානයේ තිබුණේ නැහැ එතකොට යථාභූත ඥානෙ නැති නිසා සත්‍ය සාරත්තද සම්මෝලන්ද අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආදී පංචපාදානකතා උපජයන් ගන්නති මේ මේ විදියට මේ කියන කොටස් වල කොටස් පිළිබඳව දැරීමක් නැතුව වාදය කරන නිසා ඇලීම ඇති වෙනවා ඇලීම දිවෙන්න රතිය නිසා ඇලීම නිසා මොළාව ඇලීමයි මොළාවයි දෙක ඇති වෙනකොට ඊළඟට ඇති වෙන්නේ ආස්වාද කල්පනා රස විඳීමේ කල්පනා රස විඳීමේ කල්පනාව කියන එක ලොකු විචාර එකක් නෙවෙයි ඒක හොඳයි හොඳයි කියලා සැලකීම එතකොට එතන ආස්වාදානුපස්සනා මෙන්න මේ මම රැක්කාට වෙන්නේ මොකද්ද ආදී පංචපාදානක් හතර උපජයයක් ගන්නවා. මත්තට අනන්ත කාලයක් සංසාරයේ පෙරලීමට ගමන් කිරීමට උපකාර වන්නා වන්දමට උපාදාන ස්කන්ධ පහම වර්ධනයටපත් කර වර්ධනයටපත් කරගන්නවා. ලෝකෝපාදාන ස්කන්ධ, වේදනෝපාදාන ස්කන්ධ, සංඥාපාදානස්කන්ධ, සංකාරෝපාදානස්කන්ධ, විඤ්ඤාණෝපාදානස්කන්ධ කියන මේ උපාදානස්කන්ධ. පංචපාදානස්කන්ධය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන එකකට එකකට වැඩි වැඩි යනවා. පංචපාදානස්කන්ධයගේ වැඩිම නම් කොහොමද? දුක වැඩිම. සංකිටේන පංචපාදානස්කන්ධ දුක්ඛ. පංචපාදානස්කන්ධයක් ගන්නක තියෙනවා නම් ඒ වැඩෙනවා නම් එතන දුක වැඩෙනවා. සංසාරේ වැඩෙනවා. මේ විදිහේ මේ සංසාරික ස්වභාවය ආදීනව තත්ත්වයේ මුලින්ම තේරුම් ගන්න. මුල ප්‍රමාද වෙච්ච නිසා මෙන්න මේ භයානක සත්‍යයක් ආවේ මහා දුක් සත්‍යයක් තමයි ඉස්සරහට ආවා. ඒක මනක් නෙවෙයි. මේ මුජ්ජලයාට මේ විදිහේ කටයුතු කිරීමේ හිතක් පවත්වා ගැනීමේ බලේ නිසා මේක ලැබෙච්ච විපාකයේ වගේ මුන්නවසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කීප ආකාරයකින් දුක් විඳින හැටි. කායික සංස්කාර, කායික දරත, කායික කායික දරත, කායික සංස්කාර, කායික පරිකාම චේතසික කරක, චේතසික සංකාප, චේතසික පරිකාප. මෙන්න මේවා මේ පුඤ්ඤයාගේ කායයත් හිතට දෙකටම දැනෙන්න පටන් ගන්නවා. ජරතකීකේ දැවිනි ගතිය. කෙලෙසක් ඇති වුණාම කෙලෙස් පීඩාවක් ඇති වෙන්න අවස්ථාවේදී බලපාන අවස්ථාවේදී හිතට අර සංස්කාර පරිණාම කියන මේවා කායික වශයෙන් කායික වශයෙන් පැදිරෙන්න දියුනෙට පටන් ගන්නවා. සෝ කාය දුක්ඛ විදේතේ චේතෝ දුක්ඛ පරිණාමයේදී කාය දුක්ඛයි චේතෝ දුක්ඛාන්තික දුක්ඛයි කායික දුක්ඛයි කියන මේ දෙකම විඳින්න පටන් ගන්න පුළුවන් වෙනවා. ඒක වෙනවා ඒ කුජලයාට. කායික වශයෙන් විපාක දුක. ජනිත වාදේ විපාක දුක විදිහට සිද්ධ වෙනවා මේ කියන්නේ. මේ එක පරමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ චක්කව සම්බන්ධ කරගෙන සෝතය සම්බන්ධ කරගෙන සෝතයේ ශබ්දයේ ඉදිරිපත් වෙච්ච අවස්ථාවේ ඉදිරිපත් කරමින් ඔය වාගේම දේශනාවක් කරලා නාමයට දැනයට කර්ම ප්‍රත්‍යක් අරමුණ වෙච්ච අවස්ථාවේදී කොයි විදිහටම දේශනාවක් කරලා සිද්ධ වෙන වැඩ පිළිවෙලක් දේශනා කරා. ජීවිත රසයක් හමු වෙච්ච අවස්ථාවේ මේ සම්බන්ධ කරන ඔය ආකාරයෙන් දේශනාවක් කරා. ආයත කොටසක් අරමුණ වෙච්ච අවස්ථාවේදී ඔක්කොම සම්බන්ධ කරගෙන ඔය විදියට දේශනාවක් කරලා මනසට මම අරමුණක් ඉදිරිපත් කරගෙන ඇතිවෙනා වූ ක්‍රියාපරිපාටි ඉදිරිපත් කරගෙන මේ මේ විදියේම දේශනාවක් කළා. මේ විදියේ දේශනා හයක් නිවනට පාදක වන නිවන් අරමුණ මකා දමන්නා වූ මාර්ගය අමාර්ගයේ මාර්ගයේ වශයෙන් දෙන්නමින් උන්වහන්සේ දේශනා කළා මේ හය ආකාරයේ ධර්මයක්. ඒකද යෝගාවචය මේ අනිත් පැත්ත හොඳට කල්පනාවට ගන්න. යථා භූත වශයෙන් අර චක්කෝ සෝත කාය මන කියන මේවා යථා භූත වශයෙන් තේරුම් ගන්නවා. ඒවට අමන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටප්ප ධම්ම කියන මේ අරමුණු යථා භූත වශයෙන් තේරුම් ගන්නවා. ඒ දෙක මේ යුගලයන් සම්බන්ධ කරගෙන පහළ වෙන්නා වූ විඥාන හය. චක්කු විඥාන, සෝත විඥාන, ආහාර විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ විඥාන හය සම්බන්ධවත් යථාභූත ඥානයේ තියෙන. කියන එක්කරාට ලැබෙන්නේ මෙන්න මේ විදියයි කියලා බුදුහාමුදුරේ දේශනා කළා. එතකොට මේ විඥාන වාදයේම චක්කු සංපස්ස, සෝත සංපස්ස, ධාන සංපස්ස, ජීවා සංපස්ස, කාය සංපස්ස, ඒවා මනෝ සංපස්ස. ඒ වගේම චක්කු සංපස්සජ වේදනා, සෝත සංපස්සජ වේදනා, ධාන සංපස්සජ වේදනා, ජීවා සංපස්සජ වේදනා, කාය සංපස්සජ වේදනා මනෝ සංකල්පද වේදනා කියන මේ වේදනාවක් සම්බන්ධව. වේද මෙන්න මේවා සම්බන්ධව යථා භූතනානේ තියෙනා වූ යෝගාවචරය. යෝගාවචරයට නිවන් මාර්ගයේ දැනගෙන හැකි. ඉදිරිපත් වෙන හැටි පිළිසිදු වෙන හැටි ආශ්‍රදේශන. මේ කරු යන්නේ චක්කුසෝත දාන දිවහා කාය මනෝ කියන නියදොරටු ඒවට අනුවන අරමුණු ඡාය ඒවට සම්බන්ධ වෙන විඥාන ඡාය ඊළඟට කාර්ය ඡාය වේදනා ඡාය එන මෙන්න මේ ටික යථා භූත වශයෙන් තේරුම් ගත්ත යෝගාවචරය මෙන්න මේ ටික යථා භූත වශයෙන් තේරුම් ගත්ත යථා භූත වශයෙන් තේරුම් ගත්ත යෝගාවචරය කියලා අප යන්න ඕන කොයි තරම් දුර භාවනාව දිනු කර කෙනෙකුටද කියන එක කලකා බලන්න. ඇත විට භාවනාව හුඟක් දුර ගෙන දිනු කරලා කරත්තත් පුළුවන්. නමුත් නියම දැනට ගියේ නැත්නම් අන්තිම නියම දැනට ගියේ නැත්නම් සාමාන්‍ය කරන්නේ තමයි කල්පනා කරගන්න තියෙන්නේ. ඒව වශයෙන් අපි හරකන්න ඕන මේ නාම රූප ධර්ම මේ කියන කොටස් එකතු කරලා බලපුවාම මේවයි කොටසක් රූප ධර්ම කරන්න ගන්නවා පොඩ්ඩක් තේරුම් කර ගැනීමට මොකක්දොර භාවනාව කරලා තියෙනවා. මාර්ගයට දියුණු කරලා තියෙනවා මේ සත්ව සම්බන්ධව හොඳට ක්‍රියා කරලා තියෙනවා අවිද්දවලා කියන්නේ. එතකොට මේකත් එනකොට මේවා සම්බන්ධව සත්වේ නියම සත්වේ යම් කිසි අවස්ථාවක වැඩගෙනවා. වැඩගෙන අවස්ථාවේදී ඒකේ ඒ පුරා වෙන දෙයක් ඇත්තේ නැහැ. එතකොට මේක යථා භූත වශයෙන් මේ සියලුම කොටස් මේ නාම රූප වශයෙන් තිබෙනා වූ මේ කොටස් නියම අන්දමේ යථා භූත වශයෙන් තේරුම් අරගෙන තියෙනවා. තේරුම් අරගෙන තියෙනවා. නිකාම තේරුම් ගන්න කෙනෙකුට තේරෙන්නේ දර්ශනය වෙන්නේ ඕකේ දර්ශනය ඒවා සම්බන්ධව ඇති වෙන්නේ නියම ත්‍ත්වය. යථා ත්‍ත්වය. ඇති එකයි ඒවා පෙන්නන පටන් ගන්නවා. එහෙම වෙනකොට ඊළඟට මේ ස්වභාවයෙන් තමයි එහාට. මේක සදාකාලිකව ජීවිතව පවතින ඒවා නෙවෙයි. එතකොට නැති වෙන දේවල්, ඇති වෙන නැති වෙන දේවල් සංකත ධර්ම. එතකොට සංකත ධර්මයන්ගේ ස්වභාවය නැති වෙන ගතියයි නැති වෙන ගතියයි මේ දෙකම දැන තියෙන්නේ වෙනස් වෙන ගතිය තියෙනවා සමන ගතිය තියෙනවා පරිණාම ගතිය තියෙනවා සීලන ගතිය තියෙනවා සීලන සංකත සංකාත විපරිණාම එන මෙන්න මේ ස්වභාවය මෙහි තියෙනවා කියලා නියම අන්නමට තේරුම් ගිහිල්ලයි තියෙන්නේ මේ පොරවස්තාවේ ඒ විදිහේ එක්කනාන රත්ස අකාරත්තත් අත්හමි ඒ විදිහේ එක්කනාන රත්ස අකාරත්තත් අකම්මුත්තත් අමෝලත් ඒ ඇත්තට මේකේ හැදීමක් ඇති වෙන්නේ අර විදිහේ නියම තත්වය තේරුම් ගන්න තිබුණා නම් රූපයේ කෙරෙහි චක්කෝ කෙරෙහි ඇලීමක් ඇති වෙන්නේ නැහැ. චක්කේ ස්වභාවයෙන් එහෙම ඒක උණු ගොඩක් අදල ගොඩක් ඒකට නම් වෙනා රූපයත් ඒකෙහි එකක් උණු ගොඩක් අදල ගොඩක් නැති වෙනා ස්වභාවයෙන් එකක් කියලා නියම තත්වයෙන් අවබෝධ තියෙන එක වෙන වෙලා තියෙන එක වෙනාට ආස්වාදයක් ඇති වෙන්නේ නැහැ. ආස්වාදයක් ඇති වෙන්නේ නැති කෙනාට ලැබෙනා වූ ප්‍රතිඵල. මොකද සත්‍ය අසං අකාරත්තත් නොවැළුනා අසංසුද්ධත් මේ යෙදුනේ අසංකෝ ලද්දේගේ පුරාවක් ලැබෙන්නේ. ඒ ලැබිච්ච අරමුණ ඒකවත් පුරාවක් ලැබෙන්නේ. ධර්මයේ වශයෙන් කල්පනා කරන්න පුරෝකම ඇති වුණා. එතකොට ආයේ පංච පාදානස්සත්‍ය අපණයක් ගන්නවා. සංයතන වාගයක් වීම සංඛාරේ කොට කරගන්නා වූ කොට වෙන්නා වූ පිළිවෙල. එමණ කුඤ්ඤයාක දිනවන රාමයේ කුමක්ද සංස්කාරාදාන කර්ණය අපණය ගන්නවා. අපණය කියන්නේ අනුකරණය. කරවත්තේ අපණය මේ විදිහට හොරාවක් නැතුව, ඇලීමක් නැතුව ගැනීමක් නැතුව වාදනය කරන්නා වූ අවස්ථාවේදී ඔහුගේ ඉතේ ඇතිවෙන්නේ මොනතරම් සංස්කාරය. සතියේ මුල්තර ගත්තා වූ මොනතරම් සංස්කාරයක් පහළ වෙන්නේ මේ චිත්ත සංස්කාරය. ඒ නිසා අර කෙලෙස් බලවලට යටවීම නිසා ඇතිවෙනා යම් හිතිවිලි ගොඩක් ඇතුළත් ඒ හිතිවිලි ගොඩේ ඇතිවෙන්නේ පංචපාදානුස්මරණයන් ඉස්සරහට වැඩි. ඒ ඉදිරියේ නතර කරහම අර දිවිය හැකි පාදානුස්මරණයන් වැඩි වෙන්න නවතින. මෙන්න මේක යෝගාවචරයාට මේ සාවකානිකව ලැබෙන ලොකු දැනුමක්. ලොකු දැනුමක්. ඉතාලි කාලයක් මොලේ සංසාරයේ ජීවිතේකට හේතු උපාදානස්කන්ධ දියුණුව එක්තරා අන්දමකින් මේ විදිහට වැඩ කරන්නා වූ ධනස්කාට මේ මේ තනදික හොඳට කලකා බලන්න හොඳට කල්පනා කරලා බලන්න ආයතින් පටිඝාදානස්කන්ධ අකර ඇති වෙන්නේ දෙවිච්ච උපාදානස්කන්ධ ඒවත් නැවතිලා යනවා දුක් ගොඩක් නැති වුණා නැවතුණා දුක් ගොඩක් අඩු වුණා ඒ යෝගාවචරය ආගමිය වගේ මේ කරුණු ඒ එක්කම අර එහෙත් බලවලට යටපෙච්ච ඉතිං සෝවාදේ කරන කෙනාට සරස සංකාප පරිකාප කියන තුන් විදියක පීඩාවක් නැති වෙන බව පදානවා මේ පුද්ගලයාට ඒ තුන්වෙනි මොකෝ පීඩාවන්ද එතකොට කාරකත්තර කායික දර්ශන ජීවිතික දර්ශන කායික සංස්කාපන ජීවිතික සංස්කාපන කායික පරිකාහන ජීවිතික පරිකාහන ඔකෝ තන සිදුලනේ ඒ තරමකින් මොනු තන සිල්ලක් මේ විදිහට කාමතන මාර්ග වල ලැබුණේ මාර්ග වල ලැබුණේ කාර්යකර ලබා ගැනීමට කිම්මුණේ වන්දන නමුත් මේ මේ මුලවම වීදීම ලෝකෝලාවක් කියන යෝගාවදේ. අජාත්මිකව මේ தত্ত্বය දොරවස්සාදිකට ගෙනිච්චොත් අර කාර්යකර අවස්ථාවට හේතු කරගන්න පුළුවන්. එතකොට ඒකම සෝ ආයතන විදේතෝ සම්පූර්ණ පරිසම්වේදී කාය වශයෙන් කායික වශයෙන් සැපේකුත් විඳිනවා කායික වශයෙන් සැපයක් විඳිනවා මේ තරමේ මේ තරමේම මේ අතට සකස් පහළ මේ චක්කු සෝතදාන ජීවහා කාය කියන ඉන්ද්‍රිය දොරටු වලට හමුවන රූප සත්ත්ව සත්ත්ව රස මොක්ඛප්ප කියන ධම්ම කියන මේ අරමුණු වලට එයාට වෙන්නේ මොනෝමෝදීන් කඩවුණු වීම නිසා නියමන්තමට සදා බෝධනානේ විමුක්තව කටයුතු වීම නිසා ලැබෙනා වූ ලාභය ඔය මුලින් ප්‍රකාශ මේ විදිහට කටයුතු කරන්නා වූ කුජලයා සම්බන්ධව ඊළඟට සතුටු වේදු තවත් තරක් බුදුරජාණන් වහන්සේ මතක් කර දෙනවා. යා යා තථා භෝතස්ස ඉති සාතෝති සම්මාදිට්ඨි යෝ තථා භෝතස්ස සංකප්පෝ සාතෝති සම්මා සංකප්පෝ යෝ යා තථා භෝතස්ස සති යෝ තථා භෝතස්ස වායාමෝ සාතෝති සම්මා වායාමෝ යා තථා භෝතස්ස සති සාතෝති සම්මා සති යෝ තථා භෝතස්ස සමාධි සාතෝති සම්මා සමාධිය ඔබේ කෝකනන්ද කාය සම්ම වචී සම්ම ආදී හෝදේ උපරිගතා ඒවත් අයෝ අට්ඨංගෝ මග්ගෝ භාවනා පරිපූර්ණ රක්ෂේදී කියලා අතිගෞතමන්සේ දේශනා කරා ආයත්තායක මාර්ගයේ පිළිරෙහෙන් මේ විදිහට මේ අන්‍යවද යථා භූත ඥානය මේ දේවල් සම්බන්ධව දැනගත යුතු මේ දේවල් සම්බන්ධව යථා භූතඥානය දිනු කරගෙන කටයුතු කිරීම හේතු කොටගෙන ලැබෙනා වූ අරමුණු නියමන්තවද තේරුම් අරගෙන වාදනය කරන්නා වූ අවස්ථාවේදී ඒ අසාට සංඥාවේදී අර අවස්ථාවේදී මේ නාම ධර්ම මේ රූප ධර්ම මේ නාම ධර්මයන්ගේ ස්වභාවය මේකයි මේ ඇති මේ රූප ධර්මයන්ගේ ස්වභාවය මේ ඇති මේකේ ලක්ෂණේ රසේ පච්චුපට්ඨානේ පදත්තානේ මේ ඇති මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේ විදිහේ මේ දේවල් සම්බන්ධව නාම ධර්මයන් සම්බන්ධව රූප ධර්මයන් සම්බන්ධව මේ විදිහේ දැකීමක් නැත්නම් දර්ශනයක් නැත්නම් යම් කිසි අවස්ථාවක දැකීමක් ලැබෙනවා නම් ඒකට කියන්නේ කොහොමද සම්මා දිට්ඨිය කියන්නේ. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනිම කියන්නේ. යෝනතකපෝතන සංකප්පෝ සාධෝති සම්මා සංකප්පෝ මේ විදිහේ ක්‍රියා කරන අවස්ථාවේදී කල්පනාවල් ඇති වෙනවා විතර්ක ඇති වෙනවා කාර්ක විතර්ක ඇති වෙනවා මේවට මේවට සම්බන්ධ කරගෙන නුවණින් ක්‍රියා කරන අවස්ථාවේදී කල්පනා කරන මේක සම්මා සංකප්පය සාසෝනි සම්මා සංකප්පෝ මේ මුචිදානේ අවස්ථාවේදී සම්මා සංකප්පය කියනවා ඊළඟට සම්මා සංකප්පෝ සම්මා වායාම යෝ දත්තාපෝතස්ස වායාමෝ සාසෝනි සම්මා වායාම යබදෝ කුජලයාට සමලවන්නා වූ කායික මානසික වශයෙන් යම් ක්‍රියාකාරීත්වයක් ගන්න උත්සාහයක් ගන්නවා. මේක මක්මාවායාම කියන මාර්ගාංගය. යාරත්තා බෝධනතා ඒකාසෝවි සම්මා සති එමද කුජලයා ඇති වෙන්නා වූ යම් කිසි ඉගීමෙන් ගන්නවා. එතකොට සතියක් ගන්නවා ඉගීමෙන් ගන්නවා. ඒක සම්මාගති කියන මාර්ගාංගය. ඉතින් ඒකම කමක් නැහැ. යෝධ භාවෝදන සමාධි සාධෝ සමාධි. ඉතින් ඒකම කිරීමක් නැත්නම් මේ කුජලයාගේ ඉලක්කක් වීමක් නැත්නම් මේ විදිහේ කටයුතු කරගෙන යන අවස්ථාවේදී යෝගී හිතපත් වෙනවා. කොයිතරම් දුරට සම්පත් වෙනවාද කියන එක මොදයට සලකා බලන්න ඕනේ තමයි. මේ දැක්කත් මේව උපචාරවත් කර්මද සම්බන්ධ වෙන්න පුළුවන්. උපසමාධ්‍යානයේ කර්මද සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට නීවරණයන්ගෙන් හයින් වෙලා කක්කක් තමයි වෙන්න පුළුවන්. නීවරණයන්ගෙන් හයින් වෙලා පිටාගෙන වුවත් ඇති වෙන්න පුළුවන් මෙතනක් එතකොට මේ දැක්කහම මේ දැක්කත් මොකක්ද දැක්කත් තමයි වෙනවා. සම්මා සමාධිය සම්මා සමාධියන්ගේ එතකොට මෙන්න මේ විදියට ඒ අවස්ථාව අරිය වත්නංගෝ මත්ෝ භාවනාය කාරිකුමින් ගන්නේ. ඒ වත් මෙතේ අත්ත ඒ කුජලය අත. අයං අරිය වත්නංගෝ මත්ෝ මේ ආරේකෝ අෂ්ටාංග මාර්ගේ භාවනා කාරිකුමින් ගන්නේ. භාවනාවෙන් සම්පූර්ණ බවට පැමිණේ. භාවනාවෙන් සම්පූර්ණ බවට පැමිණේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වෙනකොට නැති ප්‍රඥාවක් ඕන වෙනවා. එතකොට ඉන්ද්‍රිය සම්පූර්ණ වෙනවා. බල ධර්ම සම්පූර්ණ වෙනවා. විඥාන ධර්ම සම්පූර්ණ වෙනවා. මේ විදිහේ සත්‍ය මෝනිපාතික ධර්මයන්ව ඒ විචර්යාවේ සංකාරේ ප්‍රමක්‍රමේ ප්‍රමක්‍රමේ වැඩින තත්වයටයි මාර්ගයටපත් වෙච්ච කුණ්‍යයන්ටත් මේ කාර්යමේ වරක්. නිර්වාණ මාර්ගයේ එක ක්‍රමයකින් එකක් තුළට ජීවුන කරගත්තෝ ඉන්නවා. එක මාර්ගයක් දෙකක් දියුණු කරගත්තෝ ඉන්නවා. මාර්ග කීපයක් දියුණු කරගත්තෝ ඉන්නවා. එතකොට මේ පහක් මේක හොඳයි. තිබුණත් මේක වරදක් නෙවෙයි. සැලවත් මහරහතන් වහන්සේට පරම මහරජඥානි උපදේශය ගැන අනිත් ඒවා පසුව එකක් ප්‍රමාද මේ ප්‍රමාද වීම කාටෝන ප්‍රමාද වීම සම්බන්ධව පරිමාණයෙන් පිළිබඳව අටයුතු ප්‍රමාද වීම සම්බන්ධව දැවෙන්න තරකයි. දැවෙන්න තරකයි. කල්පනා කරන එකයි මේක අඩුවක් කියලා. මේක සලකන්න ඕනේ මේක වැඩියක් කියලා. ඒ කියන්නේ සම්මතනේ සම්මතනේ බොහෝ දුරට දිනු කර ගන්න ඕන පිළිවෙලක්. සම්මතනේ එකක් දිනු වෙන්න උනාම සමානවත් කරන පිළිවෙලක්. සම්මතනේ කියන්නේ මේ සංස්කාර ධර්මයක්. සංස්කාර ධර්මය මේ භාවනාවට සමතහන් වශයෙන් ගන්නේ සංස්කාර ධර්මය. මේ සංස්කාර ධර්ම සමූහයම හේතු ඵල ධර්ම සමූහයක් වශයෙන් ඉපවයි. හේතු ඵල ධර්මයක් වශයෙන් ධර්ම සමූහයක් වශයෙන් පවතිනා මේ සංස්කාර කුලේ සංස්කාර රාගය එක පාර්ථක වැඩ කෙරේ. සමහරුන්ට ඒක පාරටම සංකේතයෙන් නැටෙනවා. සමහරුන්ට සමහරක් හුඟක් දුරට වැටෙනවා සමහරක් වැටෙනවා. අර සමහරක් හුඟක් දුරට වැටුණාම අනිත් ඒවා මේ මට්ටමට ගන්න ඕනා වෙනවා. මේ මට්ටමට ගන්න ඕනා නිසා මේක තව කාට ප්‍රමාද මේ දැනීම කියන එක දැනීමේ ස්වභාවය පිළිබඳව එක එක මට්ටම තියෙනවා. මට්ටම් කීපයක් තියෙනවා. සෝවාන් අවස්ථාවේදී දැනීම එක මට්ටමක්. සෝවාන් මාර්ග අවස්ථාව ඒ දැනීම එක්තරා පරිණාම දැනීම. සතරා ගන්න අවස්ථාවේදී ඊට වඩා එක මට්ටමක් තියෙනවා. අනාගාමී අවස්ථාවේදී ඊට වඩා උමත්තම කීපයක් තියෙනවා. ආයතන මාර්ගය ලබා ගන්න අවස්ථාවක් තියෙනවා මට්ටමින් දේවල්. නමුත් ඒකත් ඉවර නෙවෙයි. ඊට වඩා වෙනස් තවදී. මේ ශ්‍රාවකයන් වහන්සේලාගේ නාම පිළිවෙලවල් තියෙනවා. ප්‍රබුද්ධ ශ්‍රාවක, මහා ශ්‍රාවක, අග්‍ර ශ්‍රාවක කියලා ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ එක එක සත්‍ය තියෙනවා. ඒ සත්‍යයට අනුව එයාටගේ සංවර්ධනය කොහොමද කියලා. ඒකත් කල්පනා කරන්න ඕන. මොකක්ද මේ වෙනකොට සංස්කාරයක් ධර්මයක් හොඳට පෙරලලා කාලා පොඩි කරලා බලන්න පුළුවන් වෙනවා. බලන්න මුළු කරගන්න ඕන. යත්තම් එකක් දැනගත්ත පමණින් වාදී සමහර. සමහරට යත්තම් දැනගත්තත් බුදුරජාණන් වහන්සේට මේ සතුන් කෙනෙකුට වඩා එක කාන්තයක්වත් අනුභාවයක් නැතුව කර්මානුකා මාත්‍රයක්වත් අනුභාවයක් නැතුව සියලු ආකාරයෙන්ම කලන පොඩි කරලා මේ සංස්කාරය තේරුම් කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ සම්මාහම සුජාන ඒ නිසායි උන්වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියනවා සම්මා කියන්නේ අත්‍යශාව කියනවා පදේශ සුජානන් වහන්සේලාට ඊට වඩා අභිනව මොන්දානිස්සන්ට වඩා කියනවා මෙන්න මේ සම්පෝෂණය වශයෙන් ලැබෙන මේ සංස්කාරයන්ගේ පත්‍රය හොඳට තේරුම් ගත යුතු නිසා මෙතන සමහරක් පාරක්. ඒ නිසා කරන්න තියෙන්නේ මේ සංස්කාරයන් සම්බන්ධව හැම ආකාරයකින් තේරුම් ගන්න අවශ්‍ය කරනවා. හැම ආකාරයකම අනිත්‍ය වශයෙන් උත්පදේ අනාත්ම වශයෙන්. එතකොට අනිත්‍ය දුක ආත්ම කියන මේ වහන පස්සක් තෝරනවා. සත්‍යවත් පස්සක් වශයෙන් දසානුපස්සනාවද අර්ථාර්ථානුපස්සනාවද එතකොට ඊළඟට නවසතෙන් සංවාසනාවද ඔය විදිහට හැම ආහාරයෙන්ම හැම ආත්මයකින්ම සම්පූර්ණව ගැනීමක් ඇති කරගන්නේ ඒවා සම්පූර්ණ වෙනකොට බලාපොරොත්තු ආපෝරණය එනිසා අදවසේදී මේ සූත්‍රයේ සම්පත දැනන දේශනාව කරමින් පවත්වන්න බලාපොරොත්තු වෙනවා මේ අනුව තේරුම් ගන්න ඕන භාවනා කරන කරපුවත් තමන්ගේ භාවනාව හොඳට සම්පූර්ණව ගෙන යාමට තමන් ඉහළට ගෙන යන්න බලාපොරොත්තු නැත්නම් ඉහළට ගෙන යාමට අනිත් දැක්කත් කොහෙද මේකට මේක උපකාර වෙනවා ඒ වාගේම අර ඉන්ද්‍රිය භාවනාව ඉන්ද්‍රිය භාවනාව සම්බන්ධ ඉඳලා බලන්න විද්‍යා සම්බන්ධ, සාහිත්‍ය විද්‍යා සම්බන්ධ, සාතන විද්‍යා සම්බන්ධ. එතකොට සාමාන්‍ය විද්‍යා සම්බන්ධ ඇතිවෙච්ච දේශනාව ඉතාම කුකී දේශනාවක්. නමුත් ඒකත් කලකුණු දෙයක්. මේ ආරමුණු ඉදිරියට පත්වෙච්ච අවස්ථාවේදී කටයුතු කරන්නේ එතකොට තමයි කටයුතු කරගෙන භාවනා කටයුතු කරගෙන යන අවස්ථාවේදී භාවනාවේ නිරාගෙන යන අවස්ථාවේදී පමණක් නොව අනිත් අවස්ථාවලදී හෝ අවබෝධ අරමුණු මොදේවා වෙන්න පුළුවන් කාර්යේවා වෙන්න පුළුවන් මාත්‍යත්තේ වෙන්න පුළුවන් ඒ හැම එකදීම කල්පනා කරන්න තියෙන ඒ කෙලෙස් වලට ඉන්නේ නැතුව ඒකාව වැඩි කරන්න පොඩි වෙන්න ඕන. ඒකම් සම්පම් ඒකම් කනිත වැද්ද උපේක්ෂා කියනවා. ඒකට මේකේට හොරව ගන්නවා. අර අරමුණු ඉදිරිපත් වෙච්ච හැටි මේකට කියන්නේ කොරත් ඉඳ නොලබන අන්දමට උපේක්ෂාව වැඩ කරන පිළිවෙලට ඒකම් සම්පම් ඒකම් කනිත උපේක්ෂා ඒ අර කියන කාරමුණට ඉඳ නොලබෙන්න උපේක්ෂාව හසු කරගන්න. ඒක හැම කෙනෙකුටම උපකාරයි. එතකොට මේ සාහිත්‍ය කුජලයකට උපකාරයි. එතකොට ආත්මයකට නම් මේක උපකාරයක් වෙන්න මනාවක් නැහැ. අනිකාටක් භාවනා කරන උපකාර වෙන නිසා මේ විදියට කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන්න ඕන. මේ අන්තිමට අද දවසේදී අද වෙනකක් පොයේ දවසේදී අපි මේ විදිහේ සාමයේ වෙන කම් දුන්නා ඒවාම ආර්ථික සම්බන්ධ විදේශවා මේ බලය මේ මහා භූමි බලයෙන් තවත් මොලේ සිද්ධ කරගත්තා වූ ප්‍රක්‍රියාවක් පිළිබඳව අප බලාපොරොත්තු වන අවස්ථාවට මේ ජීවිතයේදී බලාපොරොත්තු වෙනා වූ ප්‍රාර්ථනාව සම්පූර්ණ කරගෙන අවසානයේදී බලාපොරොත්තු වන්නකොට සියලුම පෙර දෙකේ ලැබෙනා වූ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන ගැන්නේ ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්නේ